තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස පින්නතනේ පහුගිය ධර්මදේශනාවෙන් සාකච්ඡා කළේ මේ ධර්ම ගෞරවය නැතුව ධර්ම ශ්‍රවණය කරන නිසා අපිට ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන්න තියෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන කාරණාව. අනිවරණ සූත්‍රයේ අට්ටිකත්වා කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. එහෙනම් එතන සඳහන් කරනවා ගිහි පැවිදි දෙගොල්ල ගාවම මනාව වූ ධර්ම ගෞරවයක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන්ම ධර්ම ගෞරවයේ පෙරටු කරගෙනම මහත් වූ ගෞරවයෙන්ම බලාපොරොත්තුවක් ඇතුවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් අපි අද එතන ඉඳලා සාකච්ඡා කරමු. කොහොමද ධර්ම ශ්‍රවණය කරන්න කිව්වේ? ගිහි පැවිදි දෙගොල්ල ගාවම ඒ ධර්ම ගෞරවය තියෙන්න ඕනේ. පුද්ගල සංඥාවක් නැති වෙන්න ඕනේ. ගිහි කෙනෙක් ධර්ම දේශනා කළත්, පැවිදි කෙනෙක් ධර්ම දේශනා කළත්, හත් අවුරුදු වයසේ පොඩි සාමණේර ස්වාමින් වහන්සේ නමක් දේශනා කළත්, ඒ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. එතකොට මේ දේශකයා කියන කවුද කියන කාරණාව අපිට වටින්නේ වටින්නේ නැහැ. අපිට අවශ්‍ය දේශනා කරන ධර්මයයි. ආන්ගේ ධර්ම ගෞරවයේ තියෙන්න ඕනේ. එහෙනම් අපි ධර්මයට ගරු කරනවා කියලා කියන්නේ දේශකයටත් ගරු කරනවා කියන එකයි මොකද අපි සඳහන් කළා දේශනාව කරන වෙලාවට දේශකයා ධර්ම රත්නයේ බවට පත් වෙනවා. එක එක්තරා ක්‍රමයකින් එහෙම සිද්ධ වෙනවා. එමනම් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දාණය ගැන අපි කලින් දේශනාවක සාකච්ඡා කළා. මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාවේ. එදා මුළු ජම්බුද්වීපයටම අධිපති දීප චක්‍රවර්ති ධර්මාශෝක මහරජුරවන්ට හිතුනේ නෑ මම මේ ඊටාම පුංචි ළමයෙකුගෙන් බණ අහනවා කියලා. අප්‍රමාණ ගෞරවයේ පෙරදරි කරගෙනම වාඩි වෙන්න තිබිච්ච රාජමාලිගාවේ තියෙන ඉහළම ආසනයේ උන්වහන්සේට පිළිගන්වලා රජුරු බිම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළා. කාගෙන්ද බණ අහන්නේ කියන කාරණාව නෙමෙයි රජුරු හිතුවේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි ශ්‍රවණය කරන්නේ. ආන් ඒ නිසා බණ අහනකොට පුද්ගල සංඥාවක් ඇති නොකරගන්න නොකරගන්නත් ඕනේ. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට මාර්ගයක් ඵලයක් ලැබේවා කියන චේතනාවෙන් යුක්තවම බණ අහන්න වාඩි වෙන්න ඕනේ කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ආන් ඒ කියන අදහසින්ම ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා දේශනා කළා. හැබැයි ධර්ම ගෞරවේ නැත්තම් ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන්නේ නැහැ කියන කාරණාව ආපහු සැරයක් සිහිපත් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි කොච්චර ධර්ම කරුණු දැනගෙන හිටියත් මොන තරම් බණ අහලා හිටියත් මම දන්නේ නැහැ කියන හැඟීම මෙන්න ඕනේ. මම මෙච්චර මෙච්චර බණ අහලා තියෙනවා ඔය දේශනා කරන කරුණු මම දන්නවා. එහෙම හැඟීමක් යම් කෙනෙකුට ඇති වෙනවා එයා මාන නිශ්චිතයි. අපි කොච්චර දැනගෙන හිටියත් මුළු පිටකේම ප්‍රගුණ කරලා තිබුණත් මම දන්නේ නැහැ කියන හැඟීමම එන්න ඕනේ. මානෙ නැතුවම බණ අහන්න ඕනේ. ඒ කාරණාවත් ධර්මයේ මේ විදිහටම පැහැදිලි කරලා දීලා තියෙනවා. මහරහතන් වහන්සේලාත් බණ ඇහුවා. පිළිතනේ සරියුත් මහරහතන් වහන්සේත් බණ ඇහුවා. මුගලන් මහරහතන් වහන්සේත් බණ ඇහුවා. එහෙනම් උන්වහන්සේලා ධර්මයේ දන්නේ නැතුවද? සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඉස්සරහින්ම ඇවිල්ලා ඉඳගන්නේ රහතන් වහන්සේලා කියලා. ඒ වාඩි වෙනකොටත් සරියුත් මුගලන් දෙනම වහන්සේ ඉස්සරහින්ම සතර මහා තෙරවරු ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, රහතන් වහන්සේලා එහෙම එහෙම එහෙම තමයි ඉස්සරහින්ම වාඩි වුණේ හොඳට ධර්මය අහලා තියෙන අය. හොඳට ධර්මය දන්න අය. පුදුම ගෞරවයෙන් බිම වාඩි වෙලා බණ ඇහුවා. ආන් ඒ නිසාම අතීතයේ හරියට ප්‍රතිඵලත් ප්‍රතිඵලත් හම්බ වුණා. මේකට තව එක කාරණාවක් පැහැදිලි කරනවා මේ මාන නිශ්චිත නොවෙන්න ඕනේ මොකද මේ ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨද? කාගේ ධර්මයේද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. පිළිතුරේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට ධර්මය අරගෙන ආපු වෙලාවේ අපේ රටේ දේශනා කරපු මූලික සූත්‍ර දේශනාවල් අතර එක සූත්‍ර දේශනාවක් සමචිත්ත පරියාය සූත්‍රය. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කරාම 1.140ක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය වෙනවා. ඒ කිව්වේ කොච්චරකටද? අසංකේයයක් ප්‍රාණීන් ධර්ම අවබෝධය ලැබුවා. කවුද දේශනාව කළේ? මිහිඳු මහරහතන් වහන්සේ. අපි පින්නතුන් හිතනවාද මිහිඳු මහරහතන් වහන්සේට 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකගේ තියෙන ප්‍රඥාව වැටහෙන්නේවත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ 80 මහා ශ්‍රාවකෙක් නෙමෙයිනේ. මහරහතන් වහන්සේ නම. කාටද මේ මහරහතන් වහන්සේලා කියලා කියන්නේ? සෙව්පිලි සිඹියා සහිතව රහත් වෙච්ච උතුමන් වහන්සේලාට කියනවා මහරහතන් වහන්සේලා කියලා. සෙව්පිලි සිඹියා නැතුව රහත් වෙච්ච අයට කියනවා රහතන් වහන්සේලා කියලා. එහෙම එහෙම රහතන් වහන්සේලාගේ විවිධ විවිධ ප්‍රභේද තියෙනවා. ආර්ය පුද්ගල වර්ණනාවේ ඒ කාරණාව හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේක ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ධර්මදේශනා මාලාවක් හැටියට නිසංවිධානය කරන්නේ. අපිට සෑහෙන අවබෝධයක් ආවහම අපි ආර්ය පුද්ගල වර්ණාව සාකච්ඡා කරමු. එතකොට මේ රහතන් වහන්සේලාගේ ප්‍රභේදයන් අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් කෙස් බානකොටමයි රහත් වෙන්නේ. පැවිදි කරලත් පැවිදි කරලත් නැහැ. කවුද මේ? මේ තමයි ජම්බුද්දීපේ මහරජු. මේ වෙනකොට යුව රජු දීප චක්‍රවර්ති. සතර මහා දිවයිනක් තියෙනවානේ. ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපර ගෝයානය. මේ සතර මහා දිවයිනේ විශාලතම දිවයින තමයි ජම්බුද්දීපය. එහෙනම් මහා මහින්ද කියලා කියන්නේ ජම්බුද්දීපේ යුව රජුරු. තාත්තගෙන් පස්සේ අනිවාර්යෙන් මහරජුරු. එසේ මෙසේ කෙනෙක්ද මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ. අපිට මොන තරම්නම් සේවාවක් කරපු කෙනෙක්ද? අද අපි සැනසෙන්නේ නිවන් දොර ඇරගන්නේ උන්වහන්සේ හින්දා. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ආඥාවක් තියෙනවා උන්වහන්සේ තමයි මෙහාට වඩින්නේ කියලා. උන්වහන්සේ තමයි අපේ රටට වඩින්නේ. නමුත් වැඩම කරන්න තීරණය කරලා බලහම ලංකාවේ වැඩ ඉන්න රජුරෝ හරි වයසයි. Taman වහන්සේ වැඩම කරලා ටික දවසක් යනකොට රජුරෝ ජීවිතෙන් සමුගන්නවා. එහෙම වුණොත් මේ රටේ ධර්මය මුල් බස්ස ගන්න එක ආයසරයක් මැදින් කැඩෙනවා. එහෙම වෙනවට වඩා හොඳයි මහරජුරු මරණයටපත් වෙලා පුත්‍ර රතනේ රජ වුණාට පස්සෙම යන එක. ආන් එහෙම කල්පනා කරලා උන්වහන්සේ ලංකාවට වඩින ගමන ටිකක් පරක්කු කළා. දැන් මෙහාට වඩින්න කාලෙනේ නියම වෙලා තියෙන්නේ. උන්වහන්සේ මොකද්ද ඒ කාලය තුල කළේ? උන්වහන්සේ වැඩම කළා පාටලී පුත්‍රයට. වැඩම කරලා තමන්ගේ අම්මට උපස්ථාන කළා. අම්මා වයසයි. අම්මට උපස්ථාන කළා. දේවානං පීතිස්ස මහරජුරුවන්ගේ තාත්තා මරණයටපත් වෙලා දේවානං පීතිස්ස කුමාරයා රාජ්‍යත්වයටපත් වෙනකන් අම්මට අපුපස්ථාන කරමින් එහි හිටියා. දේවානං පීතිස්ස කුමාරයා රාජ්‍යත්වයටපත් වෙලා ස්ථාවර වුණාට පස්සේ උන්වහන්සේ එහෙන් වැඩියේ සදහටම ජාත භූමියට සමුදීලා. තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් සමු අරගෙන ජාත භූමියනුත් සමු අරගෙන මෙහාට වැඩම කළේ ආයේ ජාත භූමියට යන්න නෙමෙයි. එහෙනම් ඒ තරම් අපේ රටට උන්වහන්සේගෙන් සිදුවන මෙහෙවර මෙච්චරයි කියලා නිමා කරන්න බෑ. උන්වහන්සේ තරම් අපිට මේ මග හදලා දුන්න තවත් මහ ශ්‍රාවකෙක් මහ ශ්‍රාවකෙක් නෑ. භාග්‍යතුන් වහන්සේ අපි ඔක්කොටම ඉහිලින් ඉන්නවා. නමුත් මෑත කාලේ අපිට ඒ ටික ගෙනත් දීලා අපේ රටේ මොන තරම් දේවල් වෙනස් කළාද? මොන තරම් අසිරියකින් මේ රට පිරෙව්වද? එහෙනම් අපිට මෑත කාලේ හම්බෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වුණාට අපි මං හිතනවා එච්චර කළ ගුණ දන්නේ නැති જાතියක්ද කොහෙද කියලා. මේදු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍ය අදටත් කපරාදුවක්වත් නැතුව අනුරාධපුරයේ දියසෙල් වෙඳි වෙඳි තියෙනවා. ඒකයි මං කිව්වේ අපි එච්චරම කළ ගුණ දන්නේ නැති જાතියක්ද කියලා. තවම කාටවත් හිතුන්නේ මේ මහසෑය කපරාදු කරන්න ඕනේ කියලා. මේකටත් අනිත්යෙන් වලට දක්වන ගෞරවය දක්වන්න ඕනේ. අපේ නිවන් දොර ඇරපු මහා කල්යාණ මිත්‍රයාගේ ධාතුන් වහන්සේ මේ සෑය තුල වැඩ ඉන්නවා. නමුත් අද පිටපැත්තෙන් දියසෙවල් කකා තියෙනවා. අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද. ඒ නිසායි මම කිව්වේ අපි සත්පුරුෂ මදිද කියලා. අපේ රටට ඇවිල්ලා දේශනා කරපු එක සූත්‍රයක් සමචිත්ත පරියාය සූත්‍රය අසංකේයයක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය කෙරෙව්වා. ඒ තරම් හැකියාවක් තිබුණා. නමුත් උන්වහන්සේට තේරෙන්නේවත් නැහැ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමගේ ප්‍රඥාව කොච්චරද කියලා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට වැටහෙන්නේවත් නැහැ හැරියොත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියලා. යන්තම් අනුමාන කරගන්නවා විතරයි අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව, මොගලන් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව. එවන් මහා ප්‍රඥාවන්තයන්ට අල්ප මාත්‍රයකින් වැටහුන්නේ යන්තම් අනුමාන කළා විතරයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව. උන්වහන්සේලා ඉන්න තැනට වඩා ඊටාව දුරින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. ප්‍රඥාවත් එක්ක සම කරලා බලහම. එතකොට අපිට ධර්මයේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. ආන් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මම දන්නවා කියලා හිතලා කවදාවත් අහන්න හොඳ නැහැ. අපිට නොතේරෙනවමයි භාග්‍යතුන් හසේ කොහොම මේක දේශනා කළාද. ඒ හින්දා දන්නවා කියලා මග හරින්න බෑ නොදන්න මට්ටමේ ඉඳලා අහන්නමයි තියෙන්නේ. එක කරුණක් හරි තියෙනවා මන් දන්නේ නැති එක. ආන් ඒ කරුණ මෙච්චර දන්නවා කියන මගෙන් අතහැරිච්ච කරුණ ඒක වෙන්න පුළුවන් මගේ නිවන් දොර අරින යතුරු. ඒ මගේ ඇරිලා තියෙන වචනය ඒක ආයේ හම්බ වෙන්න ආයේ ආයේ අහන්නම ඕනේ. ඒ හින්දා මානනිශ්‍රිත වෙන්න එපා කියලා සඳහන් කළා. පින්නතේ කෝටි 100ක් නිකම්ම නිකම් වචනයක් හැටියට සලකන්න එපා. කෝටි 100ක් මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝකෙට වැඩම කරලා තමයි නාගසේන දිව්‍ය පුත්‍රයාට ආරාධනාවක් කරන්නේ මනුස්ස ලෝකෙ උපදින්න කියලා. ශාසනයට කරදරයක් වෙමින් තියෙනවා. ඒ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ. ඒ හින්දා මනුලව උපදින්න කියලා ආරාධනා කරන්න කෝටි 100ක් රහතන් වහන්සේලා වැඩම කළා. වැඩම කරලා තමයි ආරාධනාව කරලා නාගසේන දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකෙ උපද්දවන්නේ. ඉපදිලා නිසි කල් වයස ඇවිල්ලා ශාසනයට ඇවිල්ලා පැවිදි වුණාම අස්සගුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා උන්වහන්සේ ළඟ මාණය තියෙනවද කියලා බලන්න ඕනේ කියලා. මාණය තියෙනවා නම් බලාපොරොත්තු වෙච්ච කාරණාව සම්පූර්ණ කරවන්න අමාරුයි. ආය මාණය නැති කරන්න උගන්වන්න වෙනවා. කොහොමද පරීක්ෂණය කරේ? හත් දවසක පරීක්ෂණයක් කළා. නාගසේන ස්වාමින් වහන්සේ අතු ගෑවහම මිදුල ඇමදුවහම මහරහතන් වහන්සේ ආයෙත් අමදිනවා ආයෙත්. අමදපුඩ එක උඩින් අමදිනවා. පැන් පෙරලා ගෙනත් තියහම ඒ පැන් හලලා ආපහු පැන් ගෙනල්ලා තියෙනවා. එහෙම කරලා බැලුවා හෙටත් අමදිනවද කියලා. හෙටත් පැන් ගෙනල්ලා තියෙනවද කියලා. හෙටත් ගෙනල්ලා තියෙනවා අනිත් දවසෙත් අමදුවාට පස්සේ ඒකට උඩින් අමදිනවා. පැන් පෙරලා ගෙනත් තියහම පැන් ටික විසි කරලා ආපහු ආපහු පැන් ගේනවා. මේ බලන්නේ ඇයි? මේ බලන්නේ මානෙ තියෙනවද කියලා. දැන් හිතන්නකෝ අපේ ගෙදර 3 4 දෙනෙක් ඉන්නවා. හැන්දෑවට තමන් උයලා තියහම අනිත් එක්කෙනා ඇවිල්ලා වත්මාල් පින් ටික විසි කරලා එයා අලුතෙන් ඊවොත් මම හෙට උයයිද? හිතලා බලන්න. මම හදලා දුන්න තේ වතුර කෝපේ පාවිච්චි කරන්න දු විසි කරලා එකක් හදාගත්තොත් හෙට ඉඳලා මං තේ දෙයිද? කොච්චර මානයක් තියෙනවද? ආන් ඒකයි මේ බලන්නේ. හැබැයි අස්සගුත්ත මහරහතන් වහන්සේ මේ පරීක්ෂණය කරනවා නාගසේන භික්ෂුන් වහන්සේ හත් දවසම තමන්ගේ වැඩේ තමන් කළා. හොඳ නැත්නම් නෑනේ අනික් අය කරනවා ඇත්තේ. මට පුළුවන් ඇතියට මම සම්පූර්ණ කරනවා මගේ වත්. ආන් ඒකෙන් තීරණය කළා නෑ මානේ කියලා. ආන් එහෙම පරීක්ෂණයක් කළා. ඒක කාරණාව. මේ ශාසනයේ මාන්නෙන් තොර වෙන්න ඕනේ කියන කාරණාව. ඊටාම නිහතමානී බවක් තියෙන්න ඕනේ. සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව අපිට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කොහොමවත් තේරෙන්නේ නැහැ. ආන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ නිහතමානී බවක් නැති කෙනෙකුට යන්නත් යන්නත් බෑ කියන කාරණාවයි මේ සඳහන් කළේ. ඊළඟට පින්නතුනේ මානසිකත්වා අපි දැන් ওই සාකච්ඡා කළේ අට්ටිකත්වා කියන කාරණාවට සමගාමීව. මානසිකත්වා මානසිකාර කරමින්ම ශ්‍රවණය කළ යුතුයි. බණ අහන ගමම්ම මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර හිතේ නිකන් අර අහුරනවා වාගේ දහම් කරුණු. තැම්පත් කර කර තැම්පත් කර කර ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට සඳහන් කළා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා සියලු සිත එකතු කරගෙන බණ අහන්න ඕනේ. මොකද මේ සියලු සිත එකතු කරගෙන සිත එහෙ මෙහෙ නොයවා සිත එක තැන තියාගන්න ඕනේ යන්න දෙන්නේ නැතුව. ඒකයි කිව්වේ සියලු සිත එකතු කරගන්න ඕනේ. සබ්බචේතසෝ සමන්නාහරිත්වා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ කන් යොමු කරගෙනම ඉන්න ඕනේ. වෙන කිසිම හඬකට සවන් දෙන්නේ මේකටම කන් යොමු කරගෙන ඉන්නේ. එතකොට හිතත් එක්තෙන් කරගෙන ඉන්නේ. ආන් එහෙම වෙච්චහම තමයි නීවරණ ටික ටික යටපත් වෙන්නේ. නීවරණ යටපත් වෙනවා බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. ඒකයි මං කිව්වේ එහෙම ආයෙට සමහර වෙලාවට දේශනාව ඉවර වෙනකොට මාර්ගඵල මාර්ගඵල ලැබෙනවා. අන් ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කරනවා. ඊළඟට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ ආකාර පහක් යටතේ. ආකාර පහකින් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ හොඳට මතක තියාගන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයෙන් වචනය මෙනෙහි කර කර අහන්න ඕනේ. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ මේ මූලික පියවරවල් තුනම පාලියෙන් කරන්න ඕනේ කියලා. අහන්න ඕනේ පාලියෙන්, ධාරණය කරගන්න ඕනේ පාලියෙන්, වචනයෙන් වචනේ මෙනෙහි කර කර තැම්පත් කරගන්න ඕනේ පාලි වචනයමයි. ආන් එහෙම කරාම තමයි හරියටම ධර්මයේ ඉගෙන ගත්ත බවටපත් වෙන්නේ. එහෙම කරන එක තමයි හරිය හරිම ක්‍රමය. එතකොට දැන් අපිට එහෙම බණ අහන්න ලැබෙනවද? එහෙම නැත්නම් මෙහෙම කරන්න ඕනේ. අපි අර ඉස්සලා වන්දනා කරන ක්‍රමයේ පැහැදිලි කෙරුවා වගේ pāli පෙළ කියනවා සිංහලෙන් තෝරනවා. pāli පෙළ කියනවා සිංහලෙන් තෝරනවා. එහෙම දේශනා කරන්න ඕනේ. දැන් මේ දේශනාව දිගටම එහෙම කරන්න පටන් ගත්තොත් ඊළඟ සැරේ ඊළඟ සැරේ වෙනකොට මේ සෙනගෙයිද? එහෙම වුණොත් එන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. ඇයි ඒක නිකන් බර වැඩි වගේ මිහිරි නෑ වගේ ගැඹුරුයි කටුකයි වගේ තේරෙන්න පටන් ගන්නවා. එහෙමනම් දැන් කොතනද අඩුපාඩුව තියෙන්නේ? මේක හොඳට හිතන්න පුළුවන් නම් අපිට නම් බැරි වුණා අඩුතරමේ දරුවන්ටවත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් pāli භාෂාව ඕන වෙනවමයි. ආන්ගේ අඩුපාඩුව අපිට හොඳටම හොඳටම තියෙනවා. සුතා දතා වචසා ಪರಿචිතා මේ තුනම පාලියෙන් කරන්න ඕනේ. එතකොට අපේ කෙනෙක් නැගිටලා ඇහුවොත් එහෙනම් ඇයි හාමුදුරුවෝ සිංහලෙන්ම බණ කියන්නේ කියලා. දැන් සමහර වෙලාවට නම් මේ සමහර කෙනෙකුට හිතෙනවා මේ සියලුම සූත්‍ර සිංහලෙන්ම ඉගෙන ගන්න ඕනේ කියලා. දැන් මෙතනින්ම තේරෙනවා සියලු සූත්‍ර සිංහලෙන් ඉගෙනගෙන හරියන්නේ හරියන්නේ නැහැ කියලා. පාලියෙන්ම තමයි කරන්න කියන්නේ. එතකොට ඇයි හාමුදුරුවෝ මේ සිංහලෙන්ම බණ කියන්නේ? සිංහලෙන්ම බණ කියන්නේ පාලියෙන් බණ කිව්වොත් කවුරුවත් එන්නේ නැති හින්දා. අනුකම්පාව හින්දා. මොකද භාග්‍යතුන් වහන්සේ මෙහෙම කාරණාවක් සඳහන් කරලා තියෙනවා. මේ හරියටම ධර්ම ශ්‍රවණය කරනකොට ඒක විස්තර කරන්න ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා අවසරයක් දීලා තිනවා විස්තර කරන්න ධර්මයේ විස්තර කරන්න මෙන්න මේ විදිහට කියලා. ආන්ගේ විස්තර කරන්න බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් අවසරයෙන් තමයි මේ විදිහට බණ කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් බණ කියන්න බෑ මේ විදිහට. විස්තර කරන්න අවසර දුන්න නිසා ඒක කරනවා. ඒක කොහොමද? යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේශේති. පරම්පරා අනුව දැනගන්න ලැබුණ දේ යථාසුතං කියලා කියන්නේ ඒකයි. යථා පරියත්තං ධම්මං භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද පරිදිම ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ දේශනා කරන ලද පරිදිම කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ සිංහලෙන් දේශනා කරුවේ නෑ. එනම් පාලියෙන්මයි දේශනා කළේ පාලියෙන්ම ශ්‍රවණය කරන්න ඕනේ. විත්තරේන පරිසංදේශේති විස්තර කරලා දේශනා කරන්න අවසරයක් දීලා තියෙනවා. ඒ විස්තර කරලා දේශනා කරනවා කියලා කිව්වේ ආන් එතකොට තමයි ඔය උදාහරණ කතාගෙන හැර දක්වන්නේ ධර්ම දේශනා ඇතුලේ මේ කාරණාව දේශනා කරලා උදාහරණයට කතාවක් පෙන්නනවා. ආන්ගේ උදාහරණ කතාගෙන ඉන්නේ මේ මේ විස්තර කරන්න අවසර දීලා තියෙන නිසා හැබැයි ඒ උදාහරණ ගේන්න පුළුවන්කම තියෙන භාග්‍යතුන් වහන්සේගේ අවසරයේ ඇතුලේ විතරයි ඒ අවසරයෙන් එළියට ගිහිල්ලා උදාහරණ ගේන්න බෑ. එකක් කිව්වොත් ධර්මාසනය කියලා කියන්නේ ඒක බුද්ධාසනේ. හැබැයි ඒ ආසනයේ උඩ ඉඳගෙන විකටයෙක් විදිහට රඟපාන්න බෑ කියන කාරණාවයි කියන්නේ. විහිළු කරන්න බෑ, හිනස්සන්න බෑ, අප්‍රමාණ ධර්ම ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කරන්න ඕනේ. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේගේ අවසරය පරිදි විස්තර කරන්න ඕනේ. සීමාව ඉක්මවා යන්න ඉක්මවා යන්න බෑ. එhmenan මුල් තුනම කෙරෙන්න ඕනේ පාලියෙන්. සුතා, දතා, වචසා ಪರಿචිතා. එතකොට දැන් මේක අමාරුද? එහෙම ඉගෙන ගන්න වුණොත් අමාරු නෑ. ටික දවසක් කරගෙන ගියොත් ටික දවසක් ඉගෙන ගත්තොත් මේ වැඩෙත් හරි ලේසි. අනික හැම දෙයක්ම අපිට කරගෙන කරගෙන යනකොට පුරුදු වුණා. මේකත් කරගෙන ගියොත් මේකත් බොහොම ඉක්මනට පුරුදු වෙනවා. ඒක හරි ලේසි. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් බනිනවනේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට එහෙම සිංහල අටුවා පාලියට හැරෙව්වා කියලා. හරවලා ගිනිත් තිබ්බලු අටුවා වලට. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ නම් එහෙම කරලා නැහැ. නමුත් ඉතින් එහෙම කියනවා. දැන් අපි සිංහල. දැන් අද තියෙන ත්‍රිපිටක පොත අපේ පින්නතුන් පෙරලගෙන කියවන්න ගත්තොත් එක පිටුවක් pāli අනික් පිටුව සිංහල. අද ගිහිල්ලා පන්සලෙන් හරි පොත ඉල්ලගෙන කියවගෙන යන්නකෝ. අර නව කතාවක් කියවනවා වගේ ආසාවෙන් කියවයිද බලන්න. කියවන්නේ ඇයි කියවන්නේ නැත්තේ? අර සිංහල පිටුවේ තියෙන සිංහල අපිට තේරෙන්නේ තේරෙන්නේ නෑ. ඒක ටිකක් ගැඹුරු භාෂාවකින් තියෙන්නේ. හැබැයි ඒ භාෂාව මොකද්ද? ඒක සිංහල. දැන් අපි කියනවා ඒක අපිට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. මේ ලෝකේ සිංහල කතා කරන තවත් જાතියක් කොහෙවත් ඉන්නවද කියලා ඇහුවොත් මේ රටේ ඇරෙන්න සිංහල කතා කරන જાතියක් මේ ලෝකේ වෙන කොහෙවත් වෙන කොහෙවත් නැහැ. අපි විතරයි. ඉතින් අපි කොයිතරම් දුප්පත්ද අපිත් කියනවා සිංහල අපිට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් අපිටත් තේරෙන්නේ නැති සිංහල මේ ලෝකේ වෙන කාට තේරෙන්නේද? දැන් තේරෙනවද අර අට කතා ටික සිංහලෙන් තිබ්බනම් අපේ මිනිස්සු ඉගෙන ගනීද? ඒ අට කතාවේ තියෙන සිංහල මේ ත්‍රිපිටකයේ තියෙන සිංහල වලටත් වඩා අමාරුයි. හරියට නිකන් සෙල්ලිපි කියවනවා වගේ තියෙයි. එහෙමනම් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අපිට නපුරක්ද කරලා තියෙන්නේ. උන්වහන්සේ අපිට මහ ලොකු යහපතක් කළා. ආන් ඒ අට කතා පාලියට පෙරලිච්ච නිසා නැවත ඒ පාලියෙන් ලියවිච්ච අපිට අද නෑ සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අර පැරණි සිංහලයේ තිබුණා නම් අපි කොහොමවත් පරිහරණය කරන්න යන්නේ නැති වෙයි. ඊළඟට පින්නතුනේ මේ pāli භාෂාව දැන් සිංහලත් අපිට ඔහොම අමාරුයි පාලිත් අපි අමාරුයි කියලා කීවා ඒ හින්දා යෙදුනෙත් නෑ ඉගෙන ගන්න හැබැයි ඉතින් ගණන් ඉංග්‍රීසි ඒවා මේවත් හරි අමාරුයි ඒ වුණාට අපි නැවත නැවත ලියලා හරි පාස් වුණා විද්‍යාව තුන් පාරක් හරි ලියලා දොස්තර කෙනෙක් වෙන්න වීරිය වැඩුවා ඉතින් අපි එහෙම කළා මේක තමයි අමාරුයි කියලා බලාගෙන ගියහම අපි අතහැරලා තියෙන්නේ ඕනෑම එක අනික ඔක්කොම අල්ලාගෙන තියෙනවා අතහරින්නේ ධර්මයේ ඉතින් ඒක කොහොමද නිවන් දකින්නේ කොහොමද මාර්ගඵල ලබන්නේ එහෙම කර කර අපි ආයෙ කියනවා එදා ධර්මයෙන් මාර්ගඵලලාභීන් බිහි වුණාට අද බිහි වෙන්නේ නැහැලු. බිහි වෙන්නේ නැත්තේ අපේ තියෙන අඩුපාඩුව හින්දා කියලා කල්පනා කරන්න ලෑස්ති. එහෙම ලෑස්තියක් නැහැ. අඩුපාඩුව තියෙන්නේ අපි ගා. ධර්ම රත්නයේ කිසිම අඩුපාඩුවක් නැහැ. එහෙමනම් මුල් පියවරවල් තුනම පාලියෙන් ඉගෙන ගත යුතු බවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒක කරගෙන කරගෙන යනකොට හොඳට ප්‍රගුණ වෙනවා. කරන්න ඕනේ. කරනකොටයි ප්‍රගුණ වෙන්නේ. දොස්තර මහත්තයා ඉගෙන ගන්නකොට එයා හොඳට පාඩම් කරලා පාඩම් කරලා මතක තියාගත්තා. එහෙම නැත්නම් ලෙඩු 10 දෙනෙක් ලෙඩ 10කට බේත් ගන්න ආපුවාම දොස්තර මහත්තයා 10 පාරක් පොත පෙරලන්න ගියොත් මේ ලෙඩේට මොන බේතද මේ ලෙඩේට මොන බේතද කියලා. ඒ වැඩේ හරියන්නේ නැහනේ. එයා හොඳට පාඩම් කරලා තියෙන්නේ ඒක. ලෙඩ ආපු ගමන් ලෙඩේ දැනගත්ත ගමන් එයා පොත බලන්නේ එයාගේ මතකෙන් එයා ලියනවා මේ ලෙඩේට මේ බේතයි. එහෙනම් මේ ධර්මයේ ඉගෙන ගන්නකොටත් එහෙම තමයි. අපිට ඒක ප්‍රගුණ කරන්න පුළුවන් වුණා නම් අපිට ධර්මයත් ප්‍රගුණ කරන්න පුළුවන්. ආන්ගේ ප්‍රඥාවන්තයෝ මේ පැත්තටත් බැස්සනම් අපේ රටෙත් අද මාර්ගඵලලාභීන් අඩු අඩු නැහැ. ඊළඟට පින්නතනේ සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා හතරවෙනි ක්‍රමය. මොකද්ද මේ මනසානුපෙක්කිතා කියන්නේ? මේ හතරවෙනි කාරණාවේදී තමයි අපි අහලා මතක තියාගෙන ධාරණය කරගත්ත ධර්මය අපේ වචනයට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි පියවරේදී. මනසානුපෙක්කිතා. ඊළඟ කාරණාව ditthiya suppatividdha විදර්ශනා ඥාන වලින් මනාව ඒ ධර්මයේ දෙස බලමින් විදර්ශනා ඥාන වලින් ධර්මයේ දෙස විනිවිද දකිමින් මේ ධර්මයේ තුලින් ගමන් කරන ක්‍රමයක් අපි හදාගන්න ඕනේ ධර්ම රත්නේ විනිවිද බලන්න ඕනේ ආන් එහෙම විනිවිද බලමින් මේ ධර්මයේ ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙකුට තමන් නොදන්න දේවල් මනාව අවබෝධ වෙන්න වැටෙන්න පටන් ගන්නවා ඒ ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා එයාට සසර ගැන පේන්න පටන් ගන්නවා. මම කරන්නේ මොකද්ද එතකොට කියලා වැටහෙන්න පටන් ගන්නවා. එතකොට අපිට අපි ගැන කලකිරීම කලකිරීම එදාට එන්න පටන් ගන්නවා. මොකද්ද මේ සංසාර ජීවිතේ හැටි කියලා. ධර්මයේ තුලින් ජීවිතේ ඒ ධර්මයේ විදර්ශනා ඥාන වලින් විනිවිද දකිනකොට මේ සංසාරය ගැන හොඳ අවබෝධයක් අවබෝධයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයට මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ කිසියම් කොටසක් යම් කෙනෙක් ඊටාම හොඳින් ඉගෙන ගත්තොත් නවාංග ශාස්ත්‍රීය ශාසනයේ කිසියම් කොටසක් යම් කෙනෙක් ඊටාම හොඳින් ඉගෙන ගත්තොත් විශේෂයෙන් ආනිසංස හතරක් ලැබෙනවා කියලා දේශනා කළා. කොටසක් හොඳට ඉගෙන ගත්තොත් හරියට විශේෂයෙන් ආනිසංස හතරක් ලැබෙනවා. ඉද භික්ඛවේ භික්ඛු ධම්මං පරියාපුනාති. පින්නතනි පරියාපුනාති කියලා කිව්වේ මනාව හදාරන්න අවශ්‍යයි. මහණෙනි මේ ධර්මය මනාව හදාරන්න අවශ්‍යයි. එතකොට මොකද්ද මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා කිව්වේ? අපි දැනට ඒක මේ නමින් විතරක් සඳහන් කරමු. නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා කියන්නේ සුත්තං. සුත්තං කියලා කියන්නේ සූත්‍ර. ඊළඟට ගෙය්‍ය. ගෙය්‍ය කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ ගාථා සහිත සූත්‍ර. මේ කෙටියෙන් සඳහන් කරන්නේ මේක දීර්ඝව මීට වඩා සාකච්ඡා කරන්න ඕනේ. සුත්තං කියලා කිව්වේ සූත්‍ර, ගෙය්‍ය කියලා කිව්වේ ගාථා සහිත සූත්‍ර. ඊළඟට වෙය්‍යා කරන සියලු අභිධර්ම පිටකයත් ගාථා රහිත සූත්‍රත් ඉතිරි අංග 8ට සංග්‍රහ නොවන අනික් සූත්‍රත් කියලා සඳහන් කරනවා. ගාථා කියලා කියන්නේ මේ ධම්මපද, තේර තේරී ගාථා, ඒ වගේ දේවල් ගාථා හතරවෙනි කොටස. උදානං පස්වෙනි කොටස. උදාන කියලා කියන්නේ සතුට සහිතව දේශනා කරපු ගාථා. ඒවා උදාන කියලා සඳහන් කරන්නේ විශේෂයෙන් උදාන පාළිය වාගේ තැන්වල තියෙන සතුට සහිතව දේශනා කරපුවා. ඉති උත්තක මේ වෘත්තං හිතම් භගවතා කියලා යම් තැනක පටන් ගන්න තියෙනවා නම් ඒ දේවල් ඉති උත්තක ගණයට අයිති වෙනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට ජාතක අපන්නක ජාතකයේ ඉඳලා සියලුම ජාතක කතා. අභූත ධම්ම, අච්චරියා අභූතා ධම්මා ආදි වශයෙන් ආරම්භ වෙන සූත්‍ර අභූත ධම්ම. ඊළඟට වේදල්ල, චූල වේදල්ල, මහා වේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්ඤ, සංකාර බහදනීය ආදී මේ සූත්‍ර දේශනා මේ වේදල්ල කියන ගණයට මේ සූත්‍ර ඇතුළුව තවත් සූත්‍ර තියෙනවා වේදල්ල කොටසට අයිති වෙන. එතකොට මේ තමයි නවාංග ශාස්ත්‍රීය ශාසනය. අපි මේ වෙලාවේ කෙටියෙන් සිහිපත් කරන්නේ සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථා, උදානං, ඉති උත්තකං, ජාතකං, අභූත ධම්මං වේදල්ලං. මේ මේ නවාංග ශාස්ත්‍රූ ශාසනයේ එක කොටසක් සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati විද්ධා මේ මේ කියන ආකාර පහ යටතේ කෙනෙක් හරියටම ප්‍රගුණ කරගත්තොත් ඔහුට විශේෂ අංග හතරකින් සංග්‍රහ ලැබෙනවා. සඳහන් කරනවා සියලු බුද්ධ වචන මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයට අයිති කියලා. එහෙනම් ඔහුට ලැබෙන විශේෂාංග හතර මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ මනාව හැදෑරීමක් කළ පුද්ගලයාට විශේෂ ආනිසංස හතරක් ලැබෙනවා කියලා සඳහන් කරාම අනීවරණ සූත්‍රයේ එන පරිදිමයි ඉගෙන ගන්න කියලා කියන්නේ අහගන්න කියලා කියන්නේ කොහොමද මනාව අහලා මතක තියාගෙන වචනයෙන් වචනේ පුරුදු වෙලා වචනයෙන් වචනය තේරුම දැනගෙන නුවණින් විනිවිද දැකලා සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ආන් ඒ කෙනාට ලැබෙන පළවෙනි ආනිසංසය තමයි සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. එයි මේ මුට්ටස්සති කියලා කියන්නේ සිහි මුලා වෙලා කියන එක. සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. යමෙක් මරණයටපත් වුණා නම් සිහි මුලා වෙලා. ඒකයි මේ මුට්ටස්සති කියලා කියන්නේ. ඒ හැබැයි මේ සිහි මුලා වෙලා කියලා කියවේ අපි හිතන හැටියට මරණාසන්න වෙලා මේ උම්මත්තක භාවයක් ඇති වෙලා මරණයටපත් වෙන එක ගැන නෙමෙයි මේ කියන්නේ. මෙතන මුට්ටස්සති මුලා වෙලා කියලා කියන්නේ මාර්ගඵලයක් ලබන්නේ නැතුව මරණයටපත් වෙච්ච අය. එයාට ඉගෙනගත්ත ධර්මය අමතක වෙලාද? නෑ, එයාට ඉගෙනගත්ත ධර්මය අමතක වෙලා නෑ. රැකපු සිල් අමතක වෙලාද? ඒව අමතකත් නෑ, ධර්මය අමතක වෙලත් නෑ. එහෙනම් ඒ මුලා වෙලා කියලා කියන්නේ මාර්ගඵලයක් ලැබිලා නැති නිසා සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ සඳහන් කරනවා ආර්යයන් වහන්සේලා සමග සංසන්දනය කරාමයි එහෙම කියන්නේ කියලා. මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා එක්ක සංසන්දනය කරාම තමයි අපිට මුලා වෙලා කියලා කියන්නේ. නැතු මේ උමතු තත්වයටපත් වෙලා කියන එක නෙමෙයි. අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති. ආන් එහෙම මරණයටපත් වුනොත් අන්‍ය වූ දේවනිකායක විශේෂයෙන් එළඹිලා ඉපදෙනවා. ධර්මය හොඳට නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් එක කොටසක් හරි අර සඳහන් කරපු ආකාර පහෙන් හොඳට ප්‍රගුණ කරගන්නවා. ආන් එයා මරණයටපත් වෙනකොට එයා සෝවාන් වෙලාවත් හිටියේ නැත්තම් එහෙම වෙලා හිටියොත් විශේෂයි. නමුත් සෝවාන් නොවේ හිටියත් මරණයත් එක්කම අඤ්‍යතරන් දේවනිකායන් උපපජ්ජති. උපපජ්ජති කියලා කියන්නේ විශේෂයෙන් අන්‍ය වූ දේවනිකායක ඉපදෙනවා. තේරෙනවද හරියට ධර්මයේ ඉගෙන ගත්තොත් තියෙන අස්වැසිල්ල. සතර අපාය පැත්තේවත් යනවා කියන කතාවක් නෑ. කෙලින්ම මරණයත් එක්ක දේවනිකායකමයි උපදින්නේ. ආන් එහෙම ඉපදිලා ඒ දේවනිකායේ අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් අප්‍රමාණ දිව්‍ය සැප විඳ විඳ ඉන්නවා. ආන් එහෙම සැප විඳ විඳ ඉන්න ගමන් මෙයාට මේ ධර්මයේ මෙනෙහි කරන්න හිතෙනවා. ඉබේම ධර්මයේ මෙනෙහි වෙලා තමන්ටම වැටහිලා විශේෂගාමි වෙනවා. ඒකෙන් පේනවා සතර අපායේ දොරවල් ඊළඟ භවයටවත් පවා වැහුවා කියලා. දැන් සමහර දෙවියෝ දිව්‍ය ලෝකෙ ඉපදෙලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා නිරේට යනවානේ. දැන් එතකොට මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් එක කොටසක් හරි හරියට ඉගෙන ගත්ත කෙනා මාර්ගඵලයක් නොලබා මරණයටපත් වුණත් දිව්‍ය ලෝකෙම තමයි ඉපදෙන්නේ. එහෙ ඉපදිලත් තමන්ට ධර්මයේ තමන්ටම තනියම වැටහිලා මාර්ගඵලයක් ලබා ගන්නවා. එතකොට මාර්ගඵලයක් ලැබුවා කියලා කියන්නේ අය සතර පාය යනවද? සතර පාය යන්නේ නැහැ. අනාදිමත් කාලයක් සංසාරේ දොර වැහුවා. ආත්ම හතකට විතරක් සීමා කරගත්තා. එහෙමනම් පින්නතුනේ සියලු වැඩ පැත්තක දාලා මේක ඉගෙන ගත්තත් පාඩුද? එහෙනම් ඒ කාරණාව හොඳට ධාරණය කරගන්න ඕනේ. අනික ඔක්කොම පැත්තක දාලා ඉගෙන ගත්තත් පාඩු නම් පාඩු නම් නැහැ. ඊළඟට දෙවෙනි එක්කෙනා. දෙවෙනි එක්කෙනා සඳහන් කරනවා මේ දෙවෙනි එක්කෙනා මේක හොඳට ශ්‍රවණය කරලා දැන ඉගෙනගෙන තියෙන කෙනෙක්. දැන් මේ පළවෙනි ආනිසංසයනේ. දේව ලෝකයක ඉපදෙනවා. Tamanටම ඉබේම දහම් පද වැටහිලා විශේෂගාමී වෙනවා. මාර්ගඵලලාභියෙක් වෙනවා. එහෙම වෙන්නේ මුලින් කීව පියවර පහෙන් සම්පූර්ණ කරලා තියෙන කෙනාටයි කියලා සඳහන් කරනවා. දැන් මේ පියවර පහ දැන් අපි දන්නවා. අහලා මතක තියාගෙන වචනයෙන් වචනේ පුරුදු පුහුණු කරලා වචනයක් වචනයක් ගානේ තේරුම දැනගෙන නුවණින් විනිවිද දැකලා තියෙන කෙනාටයි මරණයත් එක්කම දේවනිකායක ඉපදෙන්න ලැබිලා ඒ දේවනිකායේදී මාර්ගඵල ලැබෙන්නේ. ඒක තමයි පළවෙනි ආනිසංශය. ඊළඟට පින්නතනේ දෙවැනි කාරණාව සඳහන් කරනවා මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය මනාව ප්‍රගුණ කරලා මාර්ගයක් ඵලයක් නොලබා මැරිලා එයත් ගිහිල්ලා දේවනිකායක ඉපදෙනවා. ඒ දේවනිකායේ ඉපදිලා අවුරුදු කෝටි ගණන් සැප විඳ විඳ ඉන්නවා. Tamanට ධර්මයේ වැටහෙනවද තනියම? වැටහෙන්නේ දැන් පළවෙනි එක්කිනාට තනියමම වැටහුණා. මෙයාට තනියම වැටහෙන්නේ නැහැ. මෙහෙම සැප විඳ විඳ ඉන්නකොට 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා ධම් දේශනා කරනවා. ආන් ඒ ධම් දේශනා කරන තැන ඉඳලා අර භික්ෂූන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මතකයට එනවා මම පෙර ඉගෙනගත්ත ධර්මයේ මෙයයි. මෙයයි ඒ ධර්මය. මෙයයි ඒ විනය. අර ස්වාමීන් වහන්සේ දේශනා කරගෙන යනකොට මතක් වෙනවා. එහෙම මතක් වෙච්ච එක මං විශේෂගාමි වෙනවා. මාර්ගඵලයක් ලබනවා. බලන්න තියෙන අස්වැසිල්ල කොච්චරද කියලා. තනියම වැටහුන්නේ නැත්නම් ඊරිදිමත් භික්ෂූන් වහන්සේ නමක් ඇවිල්ලා ධර්ම දේශනා කරනකොට වැටෙහෙන්න පටන් ගන්නවා වේගයෙන්. මොකද පෙර මතකයේ අවදි වෙන්න ගන්නවා. උදාහරණයක් සඳහන් කරනවා කොහොමද කියලා. හොඳට බෙර ගහන්න ඉගෙනගෙන තියෙන කෙනෙක්. එයා මේ බෙර කලාව පිළිබඳව හොඳට හොඳට දන්නවා. හොඳට බෙර ගහන කෙනෙක්. දැන් එයා වෙන කොහේ හරි ගමනක් ගිහිල්ලා. දැන් එයා පාරේ යනවා. යනකොට එයාට ඇහෙනවා කොහෙද දිහාවක බෙරයක් ගහනවා. දැන් එතකොට මෙයාට අමුතුවෙන් හිතෙන්නේ නැහැ ඔය ගහන්නේ මොන බෙරයක්ද ඔය ගහන්නේ තම්මැට්ටමක්ද ඔය ගහන්නේ දවුලක්ද ඔය ගහන්නේ බෙරයක්ද මෙයා දන්නවා ඕකනම් තම්මැට්ටමේ හඬ ඕකනම් දවුලේ හඬ ඕකනම් බෙරේ හඬ එයාට සද්ද ඇහෙනකොටම තේරෙනවා ඒ බෙරේ මොකද්ද කියලා තේරෙනවා විතරක් නෙමෙයි ඒ ගහන පදේ මොකද්ද කියලාත් හොඳට දන්නවා ඇයි එහෙම දන්නේ එයා හොඳට මේ කලාව ප්‍රගුණ කරලා තියෙන හින්දා ගහනකොටම බෙරෙත් දන්නවා පදිත් දන්නවා. ආන් ඒ වගේ තමයි මනාව ඉගෙනගෙන ගිහිල්ලා තමයි ඉන්නේ. තනියම වැටහෙන්නේ නැහැ. 이르දිමත් භික්ෂූන් වහන්සේනමක් ධර්මයේ දේශනා කරනවත් එක්කම ඔය එදා මං ඉගෙනගත්ත ධර්මයයි විනයයි කියලා වැටහෙනවා වැටහිච්ච ගමන් විශේෂගාමි වෙනවා කියලා සඳහන් කරනවා. ඒ දෙවෙනි කෙනා ඊළඟට පින්නතේ සඳහන් කරනවා තුන්වෙනි කෙනා ගැන. තුන්වෙනි කෙනත් සඳහන් කරනවා මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය මනාව ඉගෙනගෙන එයත් මරණයටපත් වෙලා මාර්ගඵල නොලබා නමුත් ධර්මයේ ප්‍රගුණ කරපු නිසා ගිහිල්ලා දේවනිකායක උපදිනවා. ආන්ගේ දේවනිකායේ ඉපදිලා අර වගේම අවුරුදු 1000 ගණන් දසදහස් ගණන් සැප විඳ විඳ ඉන්නවා. දිව්‍ය විමානවල. එහෙම සැප විඳ විඳ ඉන්නකොට Tamanට තනියම දහම්පද වැටහෙන්නෙත් නැහැ. 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩලා ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. එහෙමනම් එහෙම වැඩලා ධර්මයේ දේශනා නොකලේ අබුද්ධෝත්පාද කාලයක් වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ රැකවරණේ තියෙනවා. අබුද්ධෝත්පාද කාලයක් වුණාට 이르දිමත් දිව්‍ය පුත්‍රයෝ මේ දිව්‍ය ලෝකවලට ඇවිල්ලා බණ කියනවා. 이르දිමත් දෙවියෝ ඇවිල්ලා බණ කියනවා. සාමාන්‍යයෙන් සනන් කුමාර බ්‍රහ්ම රාජයා බ්‍රහ්ම ලෝකෙන් නික්මිලා ඇවිල්ලා දිව්‍ය ලෝකවල බණ කියනවා කියන කාරණාව ධර්මයේ සඳහන් කරනවා. අපේ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩ ඉන්න කාලේ මේ සනන් කුමාර බ්‍රහ්මරාජයා ඇවිල්ලා අපේ බෝසතාණන් වහන්සේට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරලා බෝසතාණන් වහන්සේට බඹලව යන්න පාර හදනවා. ආන් ඒ කාරණාව මහා ගෝවින්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සනන් කුමාර බ්‍රහ්මරාජයා අපේ බෝසතාණන් වහන්සේට බණ කියලා බඹලව යවන්න පාර හදපු හැටි. මහා ගෝවින්ද සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ කරුණ දේශනා කරනවා. එතකොට පංචාල ඡණ්ඩ කියන දිව්‍ය පුත්‍රයා දෙවියන්ට බණ කියනවා. වෙනතනි හත්තාලවක හත්තක බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා දෙවියන්ටත් බණ කියනවා බඹලොවදී බ්‍රහ්මයන්ටත් බණ කියනවා. උග්ග සිටුතුමා උග්ග සිටුතුමත් ඉන්නේ බඹලොව. මේ කවුද මේ දෙන්නා? අපේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපාසක රත්නයන් දෙක උග්ග සිටුතුමයි හත්තක බ්‍රහ්මයා. හත්තක බ්‍රහ්මයා කියන්නේ කාටද? ආලවක කුමාරයාට. බුදුරජාණන් වහන්සේ අලව් විමානෙට වැඩිය මේ කුමාරයා හින්දා. මේ කුමාරයාගේ පින නිසා ආංගෙදා භාග්‍යතුන් වහන්සේ ආලෝක යක්ෂයා দমনය කරලා පාන්දර යක්ෂයා দমনය වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට නැමීගෙන දෝත එකතු කරගෙන වැඳගෙන ඉන්නවා. ඒ වැඳගෙන ඉන්නකොට පාන්දර වෙන යවන්න කෙනෙක් නැහැ රජුරවන්ට. ඉන්නේ තමන්ගේ පුතා විතරයි නගරේ ඉන්න දරුවෝ ඔක්කොම ඉවරයි. රජුරෝ කියනවා මගේ ජීවිතේ බේරෙනවා නම් මගේ දරුවා වුණත් දීපල්ලා කියලා. රාජපුරුෂයෝ ආලවක කුමාරයා අරගෙන ඉනවා. අරගෙන එනකොට රාජපුරුෂයන්ට ඇහෙනවා ඇතුලේ සාදුකාර සද්දේ. රාජපුරුෂයෝ බැලුවා මේ යක්ෂයාගේ මාලිගාව ඇතුලේ සාදුකාරයක්. මේක කවදාවත් වෙන දෙයක්ද මේ ගිනි පුපුරු විසි වෙනවා වගේ මේ යක්ෂයා. ඒ තරම් තරහ යනවා. දැන් හිරගෙවල් වල ඉන්න ඔක්කොම මිනිස්සු කෑවා. නගරේ ඉන්න ළමයි ඔක්කොම කෑවා. නගරේ එක ළමයෙක්වත් නැහැ. අන්තිම ළමයා රජුරුවන්ගේ පුතා. දැන් මෙච්චර මිනිස්සු කාපු යක්ෂයාගේ මාලිගාව ඇතුලේ සාදුකාරයක් ඇහෙනවා. ආන් ඒ වෙලාවේ රාජපුරුෂයන්ට තේරෙනවා වෙනනම් කවුරුවත් නෙමෙයි. තුන් ලොවක් සනසපු භාග්‍යතුන් වහන්සේ අද අලව් යක්ෂයාට පිහිට වුණාද? නැත්තම් සාදුකාර ඇහෙන්නේ තව ටිකක් ලඟ වෙනකොට පේනවා ලව්‍යක්ෂයාගේ විමානය ඇතුලේ ෂඩ්වර්ණ රශ්මි ධාරා විහිදෙනවා. මේගොල්ලෝ දැනගත්ත භාග්‍යතුන් වහන්සේ වැඩ ළමයි. මේගොල්ලොත් දරුවා අරගෙන බොහොම බයෙන් යන්නේ. මේ ළමයා කාලා මදි වෙලා කියලා ගෙනියන කෙනෙක්වත් කෑවොත් එහෙම. හැබැයි භාග්‍යතුන් වහන්සේ වැඩලා කියලා දැනගත්තාම පුදුම සතුටක් ළඟටම යනවා මේගොල්ලන්ටම අලුත් පණක් ඇවිල්ලා. යක්ෂයා බයේ ලැජ්ජාවෙන් ඉන්නේ දැන් දැන් ආලෝක කුමාරයා ගෙනල්ලා මට දෙයිද භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ පිට. එයා ලැජ්ජාවෙන් ඉන්නේ මොකද දැන් සෝවාන් වෙලා ඉන්නේ. මිනිස්සුත් කාරණාව දැනගෙන ගිහිල්ලා කුමාරයා අරන්ගිල යක්ෂයාට කියනවා මෙන් උඹේ බිල් ආදාරගෙන ආවා. දැන් මිනිස්සුන්ට අලුත් පණක් ඇවිල්ලානේ භාග්‍යතුන් වහන්සේ ඉන්නව බය නැහැ. මෙන් බිල් ගෙනාවා. කපල කනවා නම් කපල කාපන්, හපල කනවා නම් හපල කාපන්. මෙයාට හරි ලැජ්ජයි. ගත්තයි. දරුවා අරගෙන එහෙමම භාග්‍යතුන් වහන්සේට පූජා කළා. ස්වාමීනි මේ කුමාරයා මට නෙමෙයි අයිති ඔබ වහන්සේට. රාජපුරුෂයෝ වතින් යක්ෂයාගේ අතට ගියා. යක්ෂයාගේ අතින් භාග්‍යතුන් හසගේ අතට ගියා. අතින් අතට ගියපු නිසා ආලවක කුමාරයා හත්ත කාලවක වුණා. ඊට පස්සේ භාග්‍යතුන් හසේ අය ලොකු මහත් කරන්න බාර දුන්නා. ඉතින් ලොකු මහත් කළාට පස්සේ එයා අපේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසක රත්නයේ බවට පත් වෙනවා. මනුස්ස ලෝකදීම අනාගාමී වෙනවා. මරණයෙන් පස්සේ බඹලෝ ගිහිලා ඉපදෙනවා. දෙන්නෙක් හිටියා එක්කෙනෙක් උග්ගසිටිතුමා අනිත් එක්කෙනා අත්තාලෝක කුමාරයා. ආන්ගේ හත්තක බ්‍රහ්මයා කියලා කියන්නේ ආලෝක කුමාරයාට. බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා දෙවියන්ට බණ කියනවා. සඳහන් කරනවා හත්තක බ්‍රහ්මයාගෙන් බණ අහනද වෙනත් සක්වලවල් වල ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ මේ සක්වලට එනවා කියලා. හත්තක බ්‍රහ්මයා මුණ ගැහෙන්න. එහෙනම් අපේ ශාසනයේ උපාසක කියන තැන කොයි තරම් වන්දනීය පූජනීය තැනක්ද මොනතරම් ශ්‍රේෂ්ඨ නමක්ද උපාසක කියලා කියන්නේ. අද සමහර අය ඕක සමච්චලීටත් යොදනවා. මං හිතනවා පෞසිද්ධ කරගන්නවා සීමාවක් නැතුව. එහෙනම් උපාසක කියලා කියන්නේ ඒකට. උපාසක රත්නය පිළිබඳව ධර්මයේ දේශනා කරලා තියෙනවා. උපාසක රත්නය කියන්නේ කාටද කියලා. ඒවා වෙනම සාකච්ඡා කරන්න ඕනේ කරුණු. එහෙනම් මේ වාගේ 이르දිමත් දෙවියෙක් ඇවිල්ලා බ්‍රහ්මයෙක් ඇවිල්ලා ධර්ම දේශනා කරනකොට අර ධර්මයේ ඉගෙනගෙන දෙව්ලොව ඉපදිලා ඉන්න අයට වැටහෙන්න පටන් ගන්නවා. මෙයයි ඒ ධර්මය, මෙයයි ඒ විනය. කොයි වගේද කියලා සඳහන් කරනවා මේ හක් gediyak පිඹිනකොට හක් gediye හඬ පිළිබඳව මනා අවබෝධයක් තියෙන කෙනාට කොහේ හරි ඈත මාර්ගයක යනකොට හක් gediyak පිඹින සද්ද ඇහුනොත් අනික් කට්ටිය වාගේ බය වෙන්නේ නැහැ. යා සද්ද ඇහෙනකොටම දන්නවා ওই පිඹින හක් gediyak කියලා. ආන් ඒ වාගේ මේ දිව්‍ය පුත්‍රයෝ ඇවිල්ලා බණ කියනකොටම දැනගන්නවා මේ මේ තමයි එදා මං ඉගෙනගත්ත ධර්මයේ විනයයි. ඒක මතක් වෙලා මෙනෙහි වෙලා එහෙම්මම විශේෂගාමි වෙනවා. පින්නතුනේ අවසාන කාරණාව මනාව ධර්මයේ ඉගෙන ගත්තාම ලැබෙන හතරවෙනි ආනිසංසය. අර වගේම මාර්ගයක් ඵලයක් නොලබා මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදෙනවා. අවුරුදු කෝටි ගණන් සැප විඳිනවා. එහෙම සැප විඳින ඉන්නකොට 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් වඩින්නෙත් නැහැ. දිව්‍ය රාජ්‍යයක් ඇවිල්ලා බණ කියන්නෙත් නැහැ. Tamanට තනියම වැටහුනෙත් නැහැ. හැබැයි Tamanට කලින් ඉපදිච්ච දිව්‍ය රාජ්‍යයක් ඇවිල්ලා අර දිව්‍ය පුත්‍රයාත් එක්ක කතා කරනවා. කතා කරලා මතක් කරනවා. මතකද නිදුකානින්. ඔබත් මමත් පෙර බ්‍රහ්මචර්යාවක හැසිරුණා. මතකද අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගත්තා. මේ බුද්ධෝත්පාද කාලයක් වෙන්නත් පුළුවන්. නමුත් අපි පෙර බුද්ධ ශාසනයක ධර්මයේ ඉගෙන ගත්ත මතකද? එහෙම මතක් කර කර අහනවා. එහෙම අහගෙන අහගෙන යනකොට අර දිව්‍ය පුත්‍රයාට මතක් වෙනවා ඔව් මතකයි. හරියට කොයි වගේද උදාහරණයකින් සඳහන් කරනවා. පුංචි කාලේ එකට වැලි කෙලියේ සෙල්ලම් කරපු දෙන්නේ. ඒගොල්ලෝ වැලි සෙල්ලම් කරන කාලෙත් එකට හිටියා. සමහරලාට ඉස්කෝලේ ගියපු මුල්ම කාලෙත් එකට හිටියා. පස්සේ ඒ කට්ටිය වෙන් වෙලා වෙන් වෙලා වෙන් වෙලා ඈතට ඈතට ගිහිල්ලා සමහර කට්ටියක් මේ රටේම හිටියා සමහර කට්ටියක් පිට රටවල ගිහිල්ලා පදිංචි වුණා ඔහොම ඔහොම ගිහිල්ලා හරි ආය මේගොල්ලෝ අවුරුදු ගානකින් පස්සේ හම්බ වෙනවා හම්බ වුණාම හරියටම ඇඳුරුවෙත් නැතත් සැකේට හිතෙනවා මේ අහවලාම අහවලාම තමයි ඒ හින්දා ගිහිල්ලා කතා කරනවා කතා කරලා අහනවා ඔබ අහවලාද අනිත් කෙනා කියනවා ඔව් ඔබ කවුද එයාටත් මතක නැහැ එතකොට මතක් කරනවා මම අහවලා මෙයාට තවත් මතක නැත්තම් කියනයි මතක නැද්ද? අපි හිටියේ අහවල් ගමේ. අපි ඒ කාලේ වෙල් පිටියේ සෙල්ලම් කරපු හැටි, වැව් පිටියේ දුව පැනපු හැටි. අපි ඒ කාලේ පෙර පාසල් ගියපු හැටි අද හැටියට කිව්වොත්. අපි ඒ කාලේ ඉස්කෝලේ ගියපු හැටි. මේ මේ දේවල් කියාගෙන එනකොට අරයටත් මතක් වෙනවා ඔව් හරි දැන් මේ දෙන්න ගාව ඇති වෙන්නේ පුදුම ලෙන්ගතකම. ආන් එහෙම දැන් මෙයා මතක් කරලා දෙනකොට මතක් වෙනවා වගේ අර දිව්‍ය පුත්‍රයා අනික් දිව්‍ය පුත්‍රයාට මතක් කරනවා මතකද නිදුකානිනී පෙර ඔබත් මමත් Brahmacharyaවක හැසිරුණා. පෙර අපි මේ විදිහේ ධර්මයක් විනයක් ඉගෙන ගත්ත මතකද? ආන් එහෙම අහනකොට අර දිව්‍ය පුත්‍රයාට මතක් වෙලා විශේෂගාමි වෙනවා. මාර්ගඵලයක් ලබනවා. එතකොට මේ සෝතානුදත සූත්‍රය අපි බොහොම කෙටියෙන් සාකච්ඡා කළේ. එහෙමනම් මෙතන සඳහන් කළා මේ ධර්මය හරියට නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් හරි ප්‍රගුණ කරගත්තොත් මොනතරම් අස්වැසිල්ලක් කොයිතරම් සැනසීමක් තියෙනවද කියන කාරණාව. එහෙමනම් අපි හරියටම මේ කාරණාව හිතනවනම් සසර බය උපදිනවනම්, නිරය බය උපදිනවනම් අද මිනිස්සුયો වෙලා ජීවත් වෙනවා. හෙට මැරිලා කවුරු වෙයිද දන්නේ නැහැ. හෙට නිලමැස්සෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. ඊට පස්සේ අසූචි ගොඩක ලගින්නත් පුළුවන්. ඕන තරම් සංසාරේ අසූචි ගොඩවල් උඩ අපි ඉඳ ඇති. ආයෙත් මෙරළ එහෙ යනවද? එහෙම නැත්නම් ඉන්න තැනින් ඉහළට යන්න පාර හදා ගන්නවද? එහෙම ඉහළට යන්න අදහසක් බලාපොරොත්තුවක් තියෙනවා නම් එකම ඉනිමගයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයයි. ආන් එක මනාව ප්‍රගුණ කරගන්න ලැබිච්ච අවස්ථාවෙන් උතුම්ම ප්‍රයෝජනයක් ලබා ගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අපි අවසාන වශයෙන් සාකච්ඡා කළේ මනාව ධර්ම ශ්‍රවණය කරන එක කොච්චර වටිනවද? මේ ධර්ම දේශනාවන් හොඳට අධ්‍යයනය කරගෙන හොඳට ඉගෙනගෙන සිත්හි ධාරණය කරගෙන ඒ ඉගෙන ගන්න ධර්ම කරුණු වලට අනුව තමන්ගේ ජීවිතේ හැඩගහගෙන තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා මරණයේ අභියස ඉන්ද්‍රකීලයන්සේ නොසැලෙන පුජ්‍යලයන් හැටියට මායයට බය නැතුව මේ ජීවිතෙන් සමුගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරන්න ඔබ සියලු දෙනාට ලැබෙන උතුම් අවස්ථාවක් එයින් ප්‍රයෝජන ගන්නේ සියලු දෙනාටම සිත් පහළ වේවා රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ඒ කාරණාව මුදුන්පත් කරගන්න ලැබේවා ඒ වෙනුවෙන් තව තවත් කල්යාණ මිත්‍රයන්ව මුණගැහේවා කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ගරු කරන්න නිහතමානී බව ඇති වේවා. පාප මිත්‍රයන් හිරුදුටු අඳුරසෙන් ජීවිතෙන් දුරින්ම දුර වේවා. මෙලව සුවපත් කරගෙන, පරලෝ සුගතිගාමී කරගෙන, ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන්